සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සෝක්ඛ්‍යා අලාභා තේසං දුල්ලද්දං යේතුම් හේ ඒවං සෝක සබයේ ජීවිතේ මරණ සබයේ ජීවිතේ අප්පේකදා අට්ඨංග සමන්නාගතං උපෝසතං උපවසත අප්පේකදාන උපවසතාති මණ්ඩලිකද ශ්‍රී බෝධිරාජාරාම විහාරය තුළු විහාර ඝනයෙහි අධිපතිත්වයේ ධරණ අතිගෞරවාර්හ නම කියන්නට අවසරයි මඩදෙනී පුඤ්ඤ රතනාභිධාන අපේ නායක මාහිමියන් වහන්සේ වරප්‍රමුඛ සදා වන්දනීය වූ පූජනීය වූ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න ගුණවන්ත පින්වතුනි සියලු දෙනා සසර මහ පිනෙන් මේ ලෝක ධාතුවේ ලබන්න තියෙන උතුම්ම දුර්ලභම වූ ධර්මලාභයයි ලබන්නට සූදානම් වෙන්නේ. තමන් ලබන මේ ධර්මලාභය ධර්ම දානයක් ලෙස ලොව පුරාම දහයාද කරන්නටත් මේ පින්වන්ත පිරිස බොහෝම සත්භාවයෙන් කටයුතු සූදානම් කරලයි තිබෙන්නේ. අද මේ දේශනාව මහනුවර බූවැලිකඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරයේහි බෞද්ධයා රූපවාහිනියේ සජීව බාහිර පටගත කිරීමක් ලෙසින් සිද්ධවන්නට යෙදෙන්නේ මේ උතුම් ධර්ම දානයේහි පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ මහනුවර අනගාരിക ධර්මපාල මාවතේ අංක 117න් 17 ලිපිනයෙහි පදිංචි පින්වත් කල්යාණී ජයසේකර දියණිය මාලත් ජයසේකර බෑනනුවන් සහ මලිත් ජයසේකර මුණුපුරා ඇතුළු පින්වන්ත දූ දරුවන් එමෙන්ම ඥාති හිත මිත්‍රාදී පින්වත් පිරිස විසිනි මේ සියලු දෙනා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීමුක බුද්ධ වචනයයි මුළු ලෝකේටම දායාද කරන්න තේ දෙන්නේ. ලෝකයක් ශ්‍රවණය කරන උතුම් ධර්ම දේශනාවක් පැවැත්වෙන වෙලාවේ අපි සියලු දෙනාම ප්‍රාර්ථනාවක් තබමු මේ දේශනාවේ දායකත්වයේ දරන එමෙන්ම ලොව පුරා ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම සුවසේම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දේශනාව ධර්ම දාණය උපකාර වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්නතුනේ කවුරුත් ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කරමු පින්නතුනේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් අද මේ දේශනාවට මාතෘකාව හැටියට මුදුන්පත් කරගත්තේ. පින්නතුන් දන්නවා දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන දේශනා තමයි අංගුත්තර නිකායේ තියෙන්නේ. අංක උත්තර කියන එකනේ අංගුත්තර කියන්නේ. දහම් කරුණු සංඛ්‍යාත්මකව ඉහළ යන දේශනා අංගුත්තර නිකායේ තියෙනවා. එතකොට දහම් කරුණු එකක පටන් දහම් කරුණු 11ක් දක්වා සඳහන් වෙන දේශනා. මේ අංගුත්තර නිකායේ දසක නිපාතය කියලා පින්වත්නි නිපාතයක් තියෙනවා. මොකක් කියලාද? දසක නිපාතය. දසක නිපාතයේ තියෙන්නේ දහම් කරුණු 10ක් පිළිබඳව දෙසූ දේශනා. මේ දසක නිපාතයේ අක්ඛෝස වර්ගය කියලා පින්වත්නි වර්ගයක් තියෙනවා. ඒ අක්ඛෝස වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්වත්නි. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි දේශනාවේ සඳහන් වෙනවා සක්ඛ්‍යා කියලා සූත්‍රයක්. එහෙමත් නැත්නම් සක්ඛ සූත්‍රය කියලත් කියනවා. මෙතන සක්ඛ කියලා කියන්නේ පින්වත්නි සක්‍රය හඳුන්වන්න නෙවෙයි. මෙතන සක්ඛ කියලා කියන්නේ සාක්‍යයන් හඳුන්වන්නයි. බොහෝ තැන්වල දැන් සක්ක සංයුත්තේ කියලා සංයුත්තයක්ම තියෙනවා සංයුතනිකායේ. එතන සක්ක කියලා කියන්නේ දෙදෙව්ලොවට අධිපති වෙච්ච දිව්‍ය රාජ්‍ය කරන සක්‍ර දේවේන්ද්‍රය මුල් කරගෙන. හැබැයි මෙතන සක්ක සූත්‍රය කියලා කියන පින්වත්නි සාක්කයන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාක්‍යයන් මුල් කරගෙන තමයි පින්වත්නි මේ දේශනාව කළේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ අක්කෝස කියන වර්ගයේ සූත්‍රයේ නම මොකද්ද? සක්ක කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ පින්වත්නි කිඹුල්වත් නුවර. ජාත භූමිය උන්වහන්සේගේ. පින්වත්නි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ කියලා පින්වත්නි විහාරයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නකොට පින්වත්නි ශාක්‍ය වංශිකයෝ බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. දවසක් පින්වත්නි එදා පොහේ දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න විශාල ශාක්‍ය පිරිසක් ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍යයන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අහපු ප්‍රශ්නය මොකද්ද? ශාක්‍යවරුනි නුඹලා හැමදාම මේ විදිහට දැන් පොයේ දවසනේ නුඹලා හැමදාම අංග 8කින් යුක්ත වූ පෙහෙවස් සමාදන් වෙනවද කියලා ඇහුවා. අංග 8කින් යුක්ත වෙච්ච පෙහෙවස් සමාදන් වෙනවද කියලා ඇහුවා නුඹලා හැමදාම. දැන් මේ ප්‍රශ්නේ ඕනනම් ඔබෙන් අහන්නත් පුළුවන් මට. නේද? බුදුහාරෝ සාක්‍යයන්ගෙන් ඇහුවා වගේ ඔබෙන් එහෙම අහන්නත් පුළුවන්. එතකොට සමහර විටකදී සාක්‍යයන්ට දෙන්න තිබ්බ උත්තරේම තමයි ඔයයන්ට දෙන්නත් තියෙන්නේ. සාක්‍යෝ දුන්න උත්තරය බවක් ගෞතමයන් වහන්සේ සමහර දවස්වලට සමාදන් වෙනවා සමහර දවස්වලට සමාදන් වෙන්නේ නැහැ කිව්වා. එදා සාක්‍ය දුන්න උත්තර ඒක. ඔබට දෙන්න තිබුණොත් දෙන්න තියෙන උත්තරෙත් ඕකද නැද්ද? ඈ දෙන්න තියෙන උත්තරෙත් ඕකමනේ නේ. බුදුහාමුදුරුව ඇහුවේ සාක්‍යවරුනි නොබල හැමදාම අංග 8කින් යුක්ත උපෝසතේ පෙහෙවස් සමාදන් වෙනවද? සාක්‍ය උත්තර දුන්නා ස්වාමීනි සමහර දවස්වලට සමාදන් වෙනවා සමාදන් නොවන දවසුත් සමාදන් නොවන දවසුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට සාක්‍යයන්ට වදාලා පුදුම දෙයක්. තේසං වෝ සක්ඛ්‍යා අලාභා තේසං දුල්ලද්දං යේ තුම්හි එවං ශෝක සභේ එවං මරණ සභේ සාක්‍යවරුනි නිරන්තරව ශෝකයෙන් බියටපත් වන එහෙමත් නැත්නම් නිරන්තරයෙන්ම ශෝක භයෙන් පිරීලා තියෙන ඒවන් මරණ සබහේ නිරන්තරව මරණ භයෙන් පිරීලා තියෙන ජීවිතයක නොබල කියනවා සමහර දවස් වලට මේ පෙහෙවස් සමාදන් වෙනවා සමහර දවස් වලට නෑ කියලා දැන් මේ අවවාදය ඔබටත් පොදුද නැද්ද? ඔබටත් පොදුයි. ශෝක භයෙන් ශෝක ශෝක භයෙන් පිරිච්ච ජීවිතයක මරණ භයෙන් පිරිච්ච ජීවිතයකක් රැකෙන්න ඕන උත්තම සීලයක් රැකෙන්නේ සමහර දවස්වලට කියනවා. දැන් මේ මරණයට තව අවුරුදු 500ක් විතරයි තියෙන්නේ. අපිට මැරෙන්න තව 500ක් 600ක් 700ක් විතර තියෙයිද? නැහැ නේද? අපිට අප්‍රමාදී වෙනවනම් පින්නතුනේ තමන්ගේ ජීවිත ගමන ගැන සිහියත් නුවණත් යෙදෙව්වොත් පින්නතුනේ අප්‍රමාදී වෙන්න ඒක ප්‍රමාණවත් අප්‍රමාදී වෙනවනම් තමන්ගේ ජීවිතය ගැන සිහිනුවණින් මොහොතක් බලන එක හොඳටම ප්‍රමාණවත් මගෙත් ඔබෙත් ඒ පින්වත්නි ඔබ හොඳට මෙනෙහි කරලා බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මඛාදේව කියලා සූත්‍රයක් මඛාදේව සූත්‍රයේ මඛාදේව රාජ පරම්පරාව පින්නතුනේ නොඑක් අවුරුදු සිය ගණන් නොඑක් අවුරුදු දහස් ගණන් ගෙවුනට පස්සේ හිසේ පහළ වෙච්ච එකම එක පැහිච්ච කෙස් ගහක් දැක්කම පින්නතුනේ එදා ඒ රජවරු රජ සම්පත් අතෑරලා ඒ කෙස් ගහ උගුලලා දීපු කරන වෑමියට ගම්වරයක් තෑගි කරලා පින්නතුනේ වැඩිමහල් පුත්‍රයාට රාජ්‍ය පවරලා මෙලව අත්හැරලා පරලොව දිනන්න පින්නතුනේ වනගත වුණා. කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ මකාදේව සූත්‍රය රජවරු. එතකොට මේ කෙස් ගහ පැවුනේ මේ අවුරුද්දෙන් දෙකෙන් එහෙම නෙමෙයි. අවුරුදු දහස් ගණන් යෑමෙන් ඒ තරම් අවශ්‍ය තිබුණා. ඒ තරම් දහස් ගණන් අවශ්‍ය තිබිච්ච රජවරුන්ටත් පළවෙනි පැහිච්ච කෙස් ගහ දැක්කම පින්නතුනේ සිහිනුවන ඉපදුනා. පළවෙනි කෙස් ගහ දැක්කම සිහිනුවන ඉපදුනා. ඒ නිසා ලෞකිකයේ මේ කාම සම්පatti අත්තර ගන්න ඒ ඒ ඒ අයට හිත පහළ වුණා. ඒ අය ඒ ටික අත්තරලා පින්නතුනේ පරලොව දිනන්න කියලා පින්නතුනේ නික්මුණා. නැවත කියනවා ඒ අවුරුදු දහස් ගණනක් ගත වෙච්ච තැන. අපි කොහොමද? <laughs> අපිට වයස අවුරුදු දන්න හැම මහන්සියක්ම දාලා ඇල්ලුවොත් අවුරුදු 80ක් විතර හිටියේ. ඒකත් ඉතින් පින්නවත් ලොරියක විතර පෙනඩෝල් බීලා. එහෙමනේ 80 ඉන්නේ. නේ? බත් වලට වඩා පෙනඩෝල් බීලා තියෙනවා. අවුරුදු 10න් 12න් පටන් ගත්ත බෙහෙත් බීමනේ තාම මේ අලහ තියෙන්නේ. ටික ටික වියපත් වෙනකොට පින්නොතුනේ තෙල් බෙහෙත් කොහොම ගන්නවද? ඔහොම කරලානේ අවුරුදු 80 මේ දරාගෙන ඉන්නේ. මේ අවුරුදු 80 ඇතුලේ අපි මොනවද නොවිඳින්නේ? නේ? අවුරුදු 80 ඇතුලේ අම්මත් මැරෙනවා. අවුරුදු 80ක් ඇතුලේ තාත්තත් මැරෙනවා. අවුරුදු 80ක් ඇතුලේ එකට වැලිකිරේ ඉඳන් ඉඳපු යාළුවෝ මිත්‍රයෝ සහෝදරයෝ ඔක්කොම මැරෙනවා. සමහර විට ඔය අවුරුදු 80 ඇතුලේ පින්නතුනේ තමන්ගේම දරුවෝ මැරෙනවා. ඔය හැම එකකම මලමිනි අපිට වලලන්න වෙනවා. එක්ක පුච්චන්ට වෙනවා. අවුරුදු 80ක් ඇතුලේ මේ ඔක්කොම ඒ හැම කෙනෙක්ගෙම හැම ජරා ජීර්ණකමක්ම එහෙන් දකින්න වෙනවා. මේ ඇස් දෙකෙන් අපි ඇලිලා ගැලිලා ඉඳපු මිනිස්සුන්ට පණුව ගහපු වාර කී වාරයක් දැනට දැකලා තියෙනවා. මල මූත්‍ර කරපුවා පින්නතුනේ ඉහේ ඇඟේ හලාගෙන ජීවිත කරවන කරන ඒවා මේ අවුරුදු 70 80 අපි කොච්චර දැකලා තියෙනවා. නේ අපේ ජීවිතවල අපේ ශරීර මුල් කරගෙන පින්නතුනේ සල්ලි තියෙන්න පුළුවන් රූපේ තියෙන්න පුළුවන් මේ ඔක්කොම తాවකාලික දේවල්නේ හැබැයි අපි අපේ ජීවිතේ මොනතරම් දුක් කුහුලලා තියෙනවද පින්වත්නි වේදනා වශයෙන් දතේ වේදනා ඇහි වේදනා කනේ වේදනා කටේ වේදනා අතපයේ වේදනා මේ හැම වේදනාවක්ම මේ හැම දුකක්ම මේ හැම පීඩාවක්ම ඒකයි මේ කිව්වේ මෙච්චර මේ ජීවිතයක ශෝක භය තියෙද්දී නේද? මෙච්චර මේ ජීවිතයක මරණ භය තියෙද්දී ඔය අතරේ අපිත් 80 ඇතුළත මැරෙන්නත් එකයි. ඔක්කොගෙම මලමිනී වලලා වලලලා 80 වෙනකොට අපිත් ලැහැත් වෙන්න එපා වැල්ලෙන්න. එහෙමකුත් තියෙනවානේ. ඔය ඔක්කොම තියාගෙනත් පින්නතුනේ රකින්න තියෙන සිල් ටික කලාතුරකින් රකින්නේ. සමහර දාට රකින්නවලු සමහර දාට නැල්ලු. ඔච්චර හරියක් තියාගෙන. අවුරුදු 84000කට වඩා ආයුෂ විඳපු මකාදේවාදී රජවරු එක කෙස් ගහ පැහිලා තියෙනවා දැක්කම ওই සියල්ල අත්හැරලා පින්නතුනේ පරලොව දිනන්න යනකොට අවුරුදු 80 ඇතුළත පින්නතුනේ අපි මේ හැම එකක්ම විඳලත් අපි වනගත වෙයිද මේවත් ඇරලා? නෑ පින්වත්නි. අවුරුදු 80 වෙනකොටත් සමහර විටකදී පින්නතුනේ ජරා මරණ ඇඟේ වැටිලා කටේ තිබුණු දත් ටිකක් නැහැ. ඉහේ තිබුණු කෙස් ටිකක් නැහැ. ඇඟේ තිබුණු හයියක් නැහැ. ඔය මොක නැති වුණත් අවුරුදු 80න් මැරෙන තප්පරේ වෙනකොටත් පින්නතුනේ තමන්ගේ කියලා හිතාගත්තු දේවල් අපේක්ෂාව අත්හැරගන්න බෑනේ. නේ? ඉඩම් කඩම් යාන වාහන ගේ දොර මිල මුදල කන කරා අයිත්තම් මැරෙන වෙලාව වෙනකොට මරණ මරණ මංචකේර නැගලත් පින්නත් මේ අපේක්ෂාවත් අරගන්න බෑ. හැබැයි Taman දන්නේ Taman තමන්ගේ කටේ තිබුණු දත් ටිකක් නැහැ. ඉහේ තිබුණු කෙස් ටිකක් නැහැ. ඇඟේ තිබිච්ච හයිය නැහැ. ඇඳෙන් ඇඳර නැග්ගොත් බහින්න බෑ, බැහැගත්තොත් නගින්න බෑ. ඇයි මේ? සිහි නුවණ නැහැ. තමන්ගේ ජීවිතයේ ඇත්ත తත්වය පින්වතුනේ ආ ජීවිතය ඉක්මෙන්න කලින් තේරුම් ගත්තේ නැති එකේ අවාසනාවනේ. ඒ නිසා අන්තිමේදී මොකද්ද වෙනවා කිව්වේ? ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. විලක් තියෙනවා හිඳිලා. හිඳිච්ච විලක් ළඟ මාළු වල්ලන්න බලාගෙන ඉන්න දි รา පත් වෙච්ච කුස්වාලිනියා වගේ කිව්වා මේ උපමාව හරියි උපහාසාත්මක උපමාවක්. නේ අපි කාටත් වෙන වැඩේනේ පාර වරද්දාගත්තොත් ඕක. ඇයි? කොස්වා ලිහිණියා ඉන්නවා විලක. කොස්වා ලිහිණියට හොඳට දඩයන් කරන්න පුළුවන්. හැබැයි ටික ටික ටික ටික දියවිල හිඳෙනකොට මේ කොස්වා ලිහිණියා මොකද කරන්නේ? අපෝ බෑ මේක දාලා යන්න බෑ මේක මං ඉඳපු විල මේකෙමයි මං උපන්දා ඉඳලා හිටියේ. අර විල අත්තරින්නේ. ඒ විල අත්තරින්න නැතුව ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමේදී මොකද වෙන්නේ වතුර නැති වෙනවා. එතකොට කොස්වාලි හිමියත් හොඳටම වයසයි. දි รา පත් වෙලා. දැන් ඉතින් මොකද වෙන්නේ? එතනම මැරිලා යනවා වෙන කරන්න දෙයක් වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කියන්නේ එදා ඒ කොස්වා ලිහිමියා දි รา පත් වෙන්න කලින් හිඳිලා යන විල හිඳෙන බව තේරුම් අරන් ඉගිරිලා ගියා නම් මේ කියන්නේ මොකද්ද කියලා තේරෙනවනේ. නේද? හිඳෙන විල් හිඳෙනවා කියලා දැනගත්තා නම් එදා ජරාවටපත් වෙලා වැටෙන්න කලින් පින්නතුනේ ඉගිරිලා යන්න තිබුණානේ. හිඳෙන දේ හිඳෙනවා කැඩෙන දේ කැඩෙනවා බිඳෙන දේ බිඳෙනවා නැති වෙන දේ නැති වෙනවා වෙනසෙන දේ වෙනසෙනවා කියලා තේරුම් ගන්න බැරි වෙච්ච මිනිස්සු ඒව මත්තේම අන්තිමේදී හතර අපාය බලාගෙන මුලින් වැටෙනවා. ඒ නිසා ඉගිලෙන්න හිත හදාගෙන ඉන්න ඕන පින්නතුනේ හිඳි හිඳෙන විල්වල ඉන්නවනම්. නේ? හිඳෙන විල්වල ඉන්නවනම් පින්වත්නි ඉගිලෙන්න හිත හදාගෙනම හිත හදාගෙනම ඉන්න ඕන. එතකොට මේ ජීවිතේ පින්වත්නි මේ කෙටි කාලයක් ඇතුලේ මහා තාඩන පීඩන දුක් වේදනා විඳින ජීවිතයක් ආස්වාද වශයෙන් තියෙන ස්වල්ප මාත්‍ර ආස්වාදයක් හැබැයි ඒ ආස්වාදයක් පින්නතුනේ ඒකාන්ත සුඛ නෙවෙයි ඒකාන්ත සුඛ කියන්නේ ඒ විදිහටම වෙනස් වෙන්නේ නැති ආස්වාදයක්ද නෑ පින්වත්නි ඉතින් අර සාක්‍යෝ කිව්වා අපි සමහර දවස් වලට සිල් ගන්නවා සමහර දවස් වලට නෑ. බුදුහාමුදුරුව වදාලා ශෝක බයෙන් පිරිච්ච මරණ බයෙන් පිරිච්ච ජීවිතයක නුබලා කියන්නේ සමහර දාට මේ සීලේ සමාදන් වෙනවා සමහර දාට නෑ කියලා ශාක්‍ය වරුණි එසේ පිහිටන නුබලගේ ඔය ජීවිතය අලාභා ඒක ලාභයක් නෙවෙයි අලාභයක් කිව්වා ඊළඟට කියනවා පින්වත්නි මොකද්ද දුල්ලද්ධං දුල්ලද්ධං කියන්නේ හොඳ ලැබීමක් නෙවෙයි හොඳ ලැබීමක් නෙවෙයි ලැබීමක් තමයි නමුත් හොඳ ලැබීමක් නෙවෙයි දැන් සමහර අය අපෙන් අහනවානේ පින්වත්නි හතර පොයේටම සිංගල් ගන්න ඕනද නොඑක් ප්‍රශ්න තියෙනවා නේ ඉඳලා හිටලා සිල් ගත්තේ නැති වුණාට කමක් නැද්ද තවත් තියෙනවා හැමදාම සම්බුද්ධ පූජාව තියන්න ඕනමද හැමදාම සම්බුද්ධ පූජාව තියාගන්න බැරි වුණොත් කමක් නැද්ද එක වේලක් හරි බැරි වුණාට කමක් නැද්ද ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ එතෙන්ති දෙන්න තියෙන උත්තරේ තමයි ඒකල් දැන් අපි හිතමු පින්වත්නි හැමදාම සීලයක් රැකින්නේ අපි හිතමු රකින්නදා යම් ලැබීමක් තියෙනවා හැබැයි නොරකෙනදා අලාභයක් තියෙනවා රකින්නදා අලාභයක් තියෙනවා නොරකින්නදා අලාභයක් තියෙනවා සම්බුද්ධ පූජාවක් තියෙන වාරයේ ලාභයක් තියෙනවා නොතියෙන වාරයේ අලාභයක් තියෙනවා. අලාභයක් තියෙනවා. කන දවසට බඩ පිරෙනවා. කන් නැති දවසට බඩ පිරෙන්නේ නේද? හැබැයි දැන් මොකක් මොකද කරන්නේ? අනේ එක වේලක් හරි බැරි වුණොත් එහෙම සම්බුද්ධ පූජාව තියන්න කියලා මොකක්ද aran තියෙන ක්‍රියාමාර්ගය? නොතියම ඉන්නවා. ඊයේ කන්න බැරි වුණා ආයි ජීවිතේට කන්නේම. මේ බුද්ධියෙන් මේ කසික බල ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා හිතෙනවා. <laughs> අපිට එක වේලක් මගහැරුණා කියලා අපි ජීවිතේටම නොකයි ඉන්නවද? නෑ. එහෙනම් එක වේලක් බුදුහාමුදුරුවන්ට දානි පූජා කරගන්න බැරි වුණා කියලා සදාගතෙනික වුන් වහන්සේට දන් නොදී ඉන්නේ එක මොන තරම් තුච්ච වැඩක්ද? මේ පුංචි කාරණානේ පින්නත් ඒක ඒ නිසා මතක තියාගන්න යම් කුසල සමාදානයක ඔබ යම් වෙලාවක් යෙදෙනවා නම් එතන ලාභයක් තියෙනවා යම් වෙලාවකදී ඒකේ යෙදෙන්න බැරිව ඉන්නවා නම් එතන අලාභයකුත් අලාභයක් තියෙනවා පැහැදිලි නේද එතකොට නිරන්තරව කරපු දෙයක් නේ නිරන්තරව කරන දේ නිරන්තරව ඒ සීලේ පිහිටගෙන ඉන්න පුළුවන් නම් ඒක අගනා ලැබීමක් වෙනවා එක තැනකින්වත් කිලුටු වෙන්නේ නැහැ එක තැනකින්වත් කිලුටු වෙන්නේ ඔබ මතක තියාගන්න එක දිගට තියෙන සුදු රෙද්දක පින්නුතුනේ එකම එක තැනක කහට පැල්ලමක් තිබුණොත් ඒකත් අලාභයක් ඒකත් අලාභයක් හැබැයි ජීවිතවල ඔබට ඔබේ ගිහි ජීවිතය තුළ එහෙම කාට පැල්ලම් වදින්න පුළුවන් ජීවිතේ. මොනතරම් පරිස්සම් කරත් මම මේ කියන්නේ බුදුන් සරණ ගිය ගිහි පැවිදි අපේ ජීවිත සුතුරෙදි වගේ. ලෝකේ අනික් අය දිහා බලලා අපිට සැසඳෙන්න බෑ පින්වත්නි. ඒකට බුදුහාමුදුරු ඉඩක් තියලා නැහැ. අපි සැසඳෙන්න ඕන සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක. අපි අපේ ජීවිතේ සැසඳීමක් කරගන්න ඕන මුගලන් මහරහතන් වහන්සේ එක්ක. අපි අපේ ජීවිතවල සැසඳීමක් කරගන්න ඕන රාහුල මහරහතන් වහන්සේ එක්ක. එහෙම නැතුව බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ වෙච්ච අපි අපේ ජීවිත සංසන්දනය කරන්නේ ලොකු ගයක් හදපු කෙනත් එක්ක නං ලොකු වාහනයක් ගත්තු කෙනත් එක්ක නං ඒ මොන නිවනක් උපද්දව ගන්නද ඒ සසඳීම නේද? ඒ මොන ගමනක් ලෝකෝත්තර යන්නද පින්වත්නි? ඒ සැසඳීම බුදුන් සරණ ගිය ශ්‍රාවකයාගේ සංසන්දනය හැම වෙලාවකදීම පින්වත්නි ධර්මයේ මුල් කරගෙන පවතින්න ඕනේ. එතකොට දැන් තේරුම් ගන්න හැම මොහොතක් ගානෙම අපි අනුන් සමග සංසන්දනය කරන එක නෙවෙයි කළ යුතු. අපි ධර්මයක සංසන්දනය කරගෙන පින්වත්නි මේ මොහොත තුල ඒ කුසල ලාභේ ලබා ගන්න මහන්සි ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි කිව්වේ මේ ශෝක භයෙන් මරණ භයෙන් පිරිච්ච ජීවිත තියාගෙන නුඹලා මේ සම් මෙහෙම ඇතැම් දිනක සමාදන් වෙමින් ඇතැම් දිනක මේ සීලේ සමාදන් නොවෙමින් ගෙවෙන එක අලාභයක් කිව්වා. ඒක අගනාම ලැබීමක් අගනාම ලැබීමක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊළඟට ශාක්‍යවරුනි යම් කිසි මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා මොනියම් හෝ වෘතීය කර්මාන්තයක් කරනවා ගොවිතැන, වෙලෙහෙළන දාම් කිරීම ආදී දේවල් මොනියම් හෝ කර්මාන්තයක් කරනවා ධාර්මික ධාර්මිකයි කිව්ව රැකියාවලත් අධාර්මික ක්‍රම තියෙනවා පින්වත් ඒ සමහර තැන්වලදී. දැන් ගොවිතැන ධාර්මික රැකියාවක්. වෙළඳාම් කිරීමත් ධාර්මික රැකියාවක්. හැබැයි ධාර්මිකව කරනවා කියලා කරන කෙනා තුල චේතනාව තියෙනවා. නැත්තම් ධාර්මික රැකියාව තුල අධාර්මික ක්‍රම තියෙනවා. ඒවනේ පින්නුවේ තුලා කූට, මාන කූට, කංශ කූට. සමහර අය තරාදි වලට තට්ටු දානවා. නේ ඒක හොරට කිරන්න පුළුවන් ඊළඟට හොරට මනින්න පුළුවන් හොරට මනින්න පුළුවන් මේ විදිහට පින්නතුනේ දැන් ගොවිතැනෙත් පින්නතුනේ අද වෙනකොට නම් සැලකේතු ප්‍රමාණයකට පින්නතුනේ අකුසල සමාදානයකේ දෙනවා ඒකේ කිසි තර්කයක් නැහැ අපි තෙල් බෝතලේ ගේන්නෙම පින්නතුනේ පණුවන්න කියලා. පණුවන්න කියන්නේ පණුවන්න ಗುಣ වෙන්න නෙවෙයිනේ. පණුව ටික එක බෙහෙත් එකෙන්ම ඉවර වෙලා යන්න. හදිසියවත් ඒ බෙහෙත් එක අරන් ගිහිල්ලා ඒ පණුව උබදුර නැති වුණේ නැත්තම් ඊළඟ බෙහෙත් බෝතලේ ගන්න ගිහිල්ලා කඩේ මුදලාලිට මොකද්ද කියන්නේ? අලුත් එක ගන්න කලින් අරන් ගියපු බෝතලේ ගුණදොස් කියනවද නැද්ද? කියනවා. මොකද කියන්නේ? ඒ බෙහෙත් බෝතලේ වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? පණුව ඔක්කොම මැරුන්නේ. දැන් ඔය අනතුර තමයි පින්වත්නි අපිට තියෙන්නේ අපේ අතීත කෘෂි කර්මාන්තය හරි ධාර්මිකයි. හේන කපල පින්නතුනේ ගොඩ කරලා ගිනි තියන්න කලින් පින්නතුනේ අඳුර පාල සත්තු වෙලවපු જાතියක්. කෑ ගහලා කියනවා ඵලයල්ලා ගිනි තියන්නයි යන්නේ මට උඹලා මරන්න ඕනේ කියලා හිත ගලවගත්ත මේ අකුසලේ. මගේ චේතනාවක්වත් නැහැ මේකේ සතෙක් මරන්න කියලා. අද වෙනකොට තත්ත්වය ඊට වඩා වෙනස්. ඒ නිසා මේ ක්‍රමයෙන් උපදින බත කාලා ඔබත් මමත් දිගාසිරි විඳිනවා කියන එක වෙන්නේ ඇයි? අපිට ජීවිත පවත්වන්න ප්‍රමාණ රහිත සත්ව ප්‍රජාවක් අපි ඝාතනය කරලා විනාශ කරලායි පින්නතුන බතු උපද්දවගෙන තියෙන්නේ. ඒ නිසා පඬිවරුන්ගේ සහ උගතුන්ගේ තර්ක කොහොම වුණත් ධර්මානුකූල ක්‍රමයෙන් බලනකොට අපිට දිගාසිරි වඳින්න ක්‍රමයක් නැහැ. නිරෝගී වෙන්න ක්‍රමයක් නැහැ. අපි සමූල ඝාතන කරලයි පින්වත්නි අපි බඩ පුරවන්නේ අද. කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සාක්‍යයන්ට ශාක්‍යවරුනි යම්කිසි මිනිස්සෙක් ධාර්මික රැකියාවකින් ධාර්මික වූ ක්‍රමයකින් අපි හිතමු දවසකටම කහවණු භාගයක් උපයනවා කියලා. අධාර්මිකම නෙවෙයි. කහවණු භාගයක් දවසටම උපයනවා. සාක්‍යවරුණියේ පුද්ගලයා දැහැමි වූ උත්සාහ සම්පත්තියෙන් යුක්ත කෙනෙක් කියලා කියන්න පුළුවන් දෙවුවා. ශාක්‍යවරු උත්තර දුන්නා ස්වාමීනි එහෙමයි. මේ මිනිස්සයා ධාර්මිකව ඊටාම ධාර්මිකව දවසකට කහවණු භාගයක් උපයනවා. ඒ කාරණෙන් ඔහු ධාර්මිකයි ඒ වගේම බොහෝම උත්සාහ සම්පන්න මිනිස්සෙක්. උත්සාහය කියලා කියන්නේ පින්වත්නි අධර්මයෙන් කහවණු දහහක් වෙන එක නෙවෙයි. උත්සාහය කියලා කියන්නේ අධර්මයට නොයා ධර්මයෙන් එක කහවණුවක් හරි උපයා ගන්න එක. උත්සාහය හැම වෙලාවෙම මතක තියාගන්න. සෑම මාර්ගාංගයක්ම උත්සාහය කියන වීරය කියන එක උනත් තනිවෙයි දෙන්නේ නැහැ පින්වත්නි ධර්මයෙන් තුල. වීරය කියන මාර්ගාංගය සති ආදී අනිකුත් අංගයන්ගෙන් ආලෝකයක් ලබන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට අධාර්මිකව පින්නතුනේ ලක්ෂයක් වෙන එක වීරය කියලා හිතන්න එපා. ඇයි? එතන ලක්ෂයේ ගොඩ වෙනකොට අහින් හතර ආපායේ කල්ප ගාණෙන් ගොඩ වෙලා. ඒ නිසා මේක වීරය නෙවෙයි. වීර වෙන්න ඕන පින්වත්නි එක කහවණුවක් හරි ධාර්මික උපය ගන්න. ඒකට තමයි වීරය තියෙන්න ඕන. ඒකනේ සම්මා කිව්වේ සම්මා වායාමයකට එන්න ඕන. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා හොඳයි ශාක්‍යවරුනි යම් කිසි මිනිස්සෙක් ධාර්මික වූම යම් කර්මාන්තයක් කරලා දවසකට උපේනවා කහවණුවක්ම ඔහු උත්සාහින් යුක්ත මිනිස්සෙක් කියලා කියන්න පුළුවන් දෙවුවා ස්වාමීනි එහෙමයි පුළුවන් කිව්වා ඊළඟට බුදුහාඳුරුව මේ ගණන උපේන ගණන වැඩි කළා ශාක්‍යවරුනි යම් මිනිස්සෙක් ඊටාම ධාර්මිකව ධාර්මික ක්‍රමයෙන්ම දවසකට කහවණු 10ක් කහවණු 100ක් කහවණු 1000ක් කහවණු දසදහසක් කහවණු ලක්ෂයක් කහවණු කෝටියක් හරි උපයනවා දවසකට ධාර්මිකවම එහෙම ඉපෙයිවොත් ඒ පුද්ගලයා ධාර්මික වූ උත්සාහ සම්පත්තියෙන් යුක්ත වූ කෙනෙක් කියලා කියන්න පුළුවන් දෙවුවා. ස්වාමීනි එහෙමයි කිව්වා. දැන් දවසකට කහවණු දහස බැගින් ලක්ෂ බැගින් දසලක්ෂ බැගින් කෝටිය බැගින් උපයමින් උපයමින් උපයමින් මේ පුද්ගලයා අවුරුදු 100ක් ජීවත් වෙනවා. හරි. දැන් හැම දවසකටම මේ අවුරුදු 100 මොකද වෙන්නේ? හැම දවසකටම කහවණු ලක්ෂයක් කෝටියක් උපයනවා. එහෙම උපයමින් අවුරුදු 100ක් ජීවත් වෙනවා කිව්වා. ඒ අවුරුදු 100 ඇවෑමෙන් මේ පුද්ගලයා ප්‍රමාණ රහිත මහා ධනස්කන්ධයකට අයිතිකාරය වෙනවද නැද්ද කියලා ඇහුවා. ඇත්තටම ප්‍රමාණ රහිත මහා ධනස්කන්ධයකට අයිතිකාරය වෙනවද නැද්ද? අයිතිකාරය වෙනවා. දැනුත් ඔය මනින්නේ ලෝකෙම ඉන්න පළවෙනි කෝටිපතියා. ලෝකෙම ඉන්න දෙවෙනි කෝටිපතියා. එහෙමනේ. එහෙම කෝටිපතිව වෙන්න පුළුවන්. එහෙම මහා ධනයක උරුමකම් කියන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඊළඟට තමයි බුදුහාමුදුරුවෝ වැදගත්ම කාරණේ හෙව්වේ. මොකද්ද? ශාක්‍ය වරුණී ඒ තරම් මහ විශාල වූ ධනයක් උපද්දූපුවා ඉන්නවනේ. තංකින් මඤ්ඤත සක්ඛ්‍යා මොකද හිතන්නේ සාක්්‍යවරුනි? ඒ අය ඒ කියන ධනය හේතු කරගෙනම ඒ කියන ධනය හේතු කරගෙනම ධන නිදානං ධනය නිදාන කරගෙනම ධනාධීකරණං ධනය හේතු කරගෙනම දැන් මහා ධනස්කන්ධයකට උරුමකම් කිව්වා කිව්වනේ. ඒ උරුමකම් කියපු මහා ධනස්කන්ධය නිසාම ඒ ධනස්කන්ධයෙන්ම එකම එක රාත්‍රීන් භාගයක් මේ රාත්‍රියක්වත් දවසකින් භාගයක්වත් ඒකාන්ත සුඛයක් විඳිනවද නැද්ද කියලා ඔන්න ඕක තමයි අපිටත් තේරුම් ගන්න බැරුව පින්වත්නි මේ මම්මුලා වෙලා ඉන්නේ. හරි ලස්සන ප්‍රශ්නයක් නෙහුවේ. දැන් දවසකට කහවණු ලක්ෂ ගානේ කෝටි ගානේ හොයනවා. එහෙම හොය හොය අවුරුදු 100ක් හොයපුවම කොච්චර ධනස්කන්ධයක්ද? එච්චර ධනස්කන්ධයක් හෙව්වත් එච්චර ධනස්කන්ධයකින් එකම එක රාත්‍රියක්වත් ඒකාන්ත සැපයක් විඳගෙන ඉන්න පුළුවන් දෙවුවා. පුළුවන්. පුළුවන් පින්නත් නේ. දැන් ඔබත් මොන මොනම හරි උපයාගත්තු දෙයක් ඇතිනේ. ඔබ මට උත්තර දෙන්නකෝ ඔබ උපයාගත්තු දේවල් වලින් ඔබට එක රාත්‍රියක් නොවෙනස් වන ඒකාන්ත සැපයක් විඳින්න පුළුවන් වුණාද? වුණාද? පුළුවන් වුණාද? නොවෙනස් වන ඒකාන්ත සැපයක් විඳින්න පුළුවන් වුණාද? බැරි වුණා. විඳින්න පුළුවන් වේද? පුළුවන් වේද පින්නත්? ධනේ නිසාම බෑ. ඒ කියලා වැඩේත් හරියද? බැරි වෙච්ච එකත් ඇත්ත බැරි වෙන එකත් ඇත්ත. ඒ වුණාට ධනේ හොයන එකත් සැපයක් නේ. එහෙමකුත් තියෙනවා. සමහරුන්ට ලෙඩ හොඳ වෙන එකට වඩා හොඳයි ලෙඩ තියෙන එක. එහෙම ලෙඩක් තියෙනවනේ. දැන් වනයක් එහෙම තියෙනකොට අන්තිමේදී වනේ හොඳ වුණත් නිකන් කහන ගතියක් දැනෙනවා. අන්න ඒ මට්ටමටම දැන් අපි ඇවිල්ලා තියෙනවා. කියන්නේ ලෙඩේ හොඳයි කහන එක නතර කරගන්න බෑ දැන්. දැන් <laughs> අර්බුදේ තේරෙනවා අනතුර තේරෙනවා මේකේ විඳ ඒකාන්ත සැපේකුත් නැහැ අපිම දන්නවා අපිම වැටහීමෙන් මේක විඳින්න වෙන්නේ නැහැ හැබැයි ඉතින් මේකේ ඒව හොය හොය යන එකේ ආස්වාදයක් තියෙනවා මේ බුදුහාරෝතේ වදාළ කාරණේ තේරුම් ගන්න වෙනවත් ඒ පහසුයි නේද පහසු නැහැ ධනය කෝටි ගණන් හෙව්වත් ඒ ධනය නිසා එක රාත්‍රියක් ඒකාන්ත සැපයක් විඳිනවා කියලා එකක් නෑනේ පින්වත්නි. ඒ ධනය නිසා ඒකාන්ත සැපයක් එක දහවලක් විඳිනවා කියලා එකක් නෑනේ. හැබැයි අවුරුදු ගණන් මේ ධනය හොයලා තියෙනවා. හැබැයි අවුරුදු ගණන් හොයපු ධනය සමත් වෙලා නෑ එක රාත්‍රියක් නොවෙනස් වෙන සැපයක් සලසලා දෙන්නේ. අවුරුදු ගණන් ජීවිතේ කැප කරලා කැප කරලා කැප කරලා හොයපු ධනෙ තියෙනවා. හැබැයි ඒ ධනයෙන් පුළුවන් වෙලා නැහැ එක දහවලක් ඒකාන්ත සැපයක් පවත්ව ගන්න. බුදුහාමුදුරුවෝ ඇහුවා තංකිස් හේතු. මොකද්ද මේකට හේතුව? කාමාහි බන්තේ අනිච්චා. මොකද්ද හේතුව? ස්වාමීනි කාම සම්පත් කියන ඒවා අනිත්‍යයි කිව්වා. කාම සම්පත් කියන ඒවා අනිත්‍යයි කිව්වා. ඊළඟට එන තුච්ඡා තුච්ඡා කියලා කියන්නේ පින්වත්නි ඒ සැපේ සදාකාලික නැහැ. ඒ කාමයේ නිසා දැනෙන සැපයක් තියෙනවා නම් ඒ සැපේ සදාකාලික නැහැ. දවල්ට කෑවේ පින්වත්නි කෝටියක් වටින බත් වේලක් වුණත් අය රැට කන්න ඕන වෙන්නේ නැද්ද? ඈ සම්බෝලයි බතු විහාරේ රැට කන්න වෙනවා. ඇයි? දැන් සම්බෝලයි බතුයි කන්න බෑ මං දවල් කෑවේ කෝටි ගානක ආහාර වේලක් කියලා. එහෙම එකක් පුළුවන්ද? ඒකෙන් වැඩක් නැහැ පින්නවා. ඒකාන්ත සැපයක් නැහැ. හිතේ අස්ස සිල්ලක්වත්. හිතේ අස්ස සිල්ලක්වත් නැහැ. තුච්ඡා හිස් ඒකාන්ත සැපයක් නැහැ. පෙරලෙන සැප තමයි තියෙන්නේ. පෙරලෙන සැපයක්. මුසා. මුසා කිව්වේ බොරුවක්. මොකද මේ බොරුවක් කිව්වේ? මේවා සදාතනිකයි කියලා තමයි හෙව්වේ. හැබැයි සදාතනිකයි කියලා හෙව්වට සදාතනිකද? නෑ. එහෙනම් බොරුවක් නෙමෙයිද? එහෙනම් බොරුවක්. හරි සපයි කියලා තමයි හෙව්වේ. හැබැයි යම් දුකක් ඉපදුනා නම් ඒ දුක ඉපදුනේ මොන වයින්ද? මගේ දේවල් නිසාද මගේ නොවන දේවල් නිසාද? නැබිලද? මොනව නිසාද? අයිති කරගත්තු දේවල් හින්දාද අයිති නොවිච්ච දේවල් හින්දාද? හ්ම්? විඳ දුක් විඳලා තියෙන්නේ අයිති කරගත්තුවා සහ අයිති කරගන්න ඕන කියලා හිතපු දේවල් නිසා. එහෙනම් යමක් දයිති කරගන්නේ ඔබ අයිති කරගන්නේ දුකක්. යමක් දයිති කරගන්නේ ඔබ අයිති කරගන්නේ තැවීමක්. යමක් ඔබ අයිති කරගන්නේ ඔබ අයිති කරගන්නේ ශෝකයට කරුණක්. මේක ඕන එකකට ගලපලා බලන්න. මේ කියන්නේ යමක් උපයා ගන්න එපා කියන එක නෙවෙයි. මේ කියන්නේ මේවා පරිහරණය කළාට නම් කමක් නැහැ. හැබැයි තේරුම් ගන්න ඕන මේක ඒකාන්ත සැපයක් නම් මට හදලා දෙන්නේ නැහැ. මෝස ධම්මා කිව්වේ විනාශ වෙන සුළුයි. විනාශ වෙන සුළුයි. බුදුහාමුදුරුව වදාලා ශාක්‍ය වරුනි මේ ශාසනය එහෙම නෙමෙයි කිව්වා. ශාක්‍ය වරුනි මේ ශාසනයේ මා වදාළ පරිද්දෙන් මා වදාළ අවවාදයෙහිම පිහිටා අවුරුදු 10ක් මේ ශාසන පිළිවෙත පිරුවොත් ඒ පුරණ ශ්‍රාවකයා අවුරුදු සිය ගණනක් හරි දහස් ගණනක් හරි ලක්ෂ ගණනක් හරි ඒකාන්ත සුඛයක් විඳිනවායි කිව්වා. ඒ කොහොමද? අපි හිතමු ධානයක් උපද්දව ගත්තා කියලා. ඒ ධානය උපදවගත්තු කෙනා මේ ශාසනයේ අර සල්ලි හොයපු කෙනා වගේ නෙවෙයි. භෝග උපයෝග කරනවා වගේ නෙවෙයි. අවුරුදු ගණන් උපද්දවගත්තු භෝග වලින් එක රාත්‍රියක් ඒකාන්ත සැප විඳින්න බැරි වුණාට මේ ශාසනයේ ධානයක් උපද්දවගත්තු ධානසුවේ කොච්චර විඳින්න පුළුවන්ද? එහෙව් ශාසනයක් නේද ඔබට මට මේ අත්හැරෙන්නේ? මේ ධර්මයේහි අප්‍රමාදීව මාගේ අවවාදයේහි පිහිටා කටයුතු කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා එක්කෝ ඒ ශ්‍රාවකයා සකුරුදාගාමි වෙනවා නොයසේ නම් මනාගාමි වෙනවා අඩුම තරමේ සෝවාන් ඵලේ හරි සාක්ෂාත් කරනවා සෝවාන් ඵලේ හරි ඊළඟට බුදුහාමුදුරුව වදාලා අවුරුදු 10ක් පැත්තකින් තිබේවා අවුරුදු 9ක් අවුරුදු 9ක් පසකින් තිබේවා අවුරුදු 8ක් මෙහෙම මෙහෙම අඩු කරලා භාග්‍යවතුන් වහන්සේ අන්තිමට පෙන්නනවා සාක්‍යවරුනි එකම එක දවසක් එක දවසක් මා වදාළ පරිද්දෙන් මේ ධර්මයේහි අප්‍රමාදීව පිළිවෙත පෙරුවොත් අවුරුදු සිය ගණන් දහස් ගණන් ඒකාන්ත සැප විහරණයක් විඳින්න පුළුවන් කිව්වා. පින්වතුනේ මේ ධර්මයේ ස්වාක්ඛාතයිනේ. ස්වාක්ඛාත ධර්මයක පින්නතුනේ ඒකාන්ත සැපය ලබනද අපිට ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දිත් පින්නතුනේ මේ ශාසනයේ අපි එක නිමේෂයක් ගත කරනවා නම් සිතේ සැනසෙල්ලක් හරි නැතුව ඒ ශ්‍රාවකයා පරාජිතෙක්මයි ඒකාන්ත සැපයකට මග කියන ශාසනයක පින්වතුනේ යම් ශ්‍රාවකයෙක් බුදුහාමුදුරුවන්ට වැඳ වැඳ බුදුන් සරණ ගියා කිය කිය හිටියට එක ස්වල්ප මාත්‍ර හිතේ එකඟකමක් නැතුව පින්වතුනේ ඒ ශ්‍රාවකකමින් මොනවද ලැබිලා තියෙන්නේ හින්දා ශාසනය කියලා කියන්නේ අපිට මේ අද මතු පිට පේන්න තියෙන තේන එක නෙවෙයි සැබෑ ශාසනයේ සුරැකීම කියලා කියන්නේ සැබවින්ම අපි ශාසනය තුල අප්‍රමාදී වීමමයි. බුදුන් වදාළ ධර්මයේ තුල අප්‍රමාදී වීමමයි. ධර්මය තුලින් තමන් නොරකින කිසිවෙකුත් මේ ශාසනය රකින්න ලැබෙන්නේ එයා මොන තරම් දේවල් ශාසනය වෙනුවෙන් කරනවා කියලා කිව්වත් ධර්මයේ තුලින් තමන් රකින්නේ නැති කිසිම කෙනෙක් ශාසනය රකින්නේ හොඳට තේරුම් ගන්න. ඒ නිසා ශාසනය රකින්නවා කියලා කරන්න තියෙන ලොකුම දේ තමයි ඔබ ඔබව රැකගන්න මම මාව රැකගන්න ඕන. ඔබට මා දිහා බලනකොට ස්වාමින්වහන්සේ නමක් දකින්න බැරි නම් පින්නතුනේ මම ආයි කොහොමද ශාසනය රකින්නේ? ඔබ දිහා මම දිහා බලනකොට පැහැදිච්ච කෙනෙක්ගේ හිතේ පැහැදීම නැති වෙනවා නම් අපැහැදිච්ච කෙනා පහදින්නෙත් නැත්තම් ආයේ අපි මොන වයින්ද සාසනය රකින්නේ නේද ඒ නිසා මේ තියෙන්නේ අපි අපිව රැක ගන්න වැඩපිළිවෙලක් අපි අපිව රැකගෙන ආයුතු ගමනක් බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික දේශනා කළාට පස්සේ එදා ඒ ශාක්‍යවරු පින්නතුනේ සාදුකාර දීලා කිව්වා ස්වාමීනි අද පටන් අපි අංග 8කින් යුක්ත පිහෙවස් සමාදන් වෙනවායි කිව්වා. අද ඉඳන්. එනිසා මේ කාරණේ ඔබට මතක් කළේ බුදවරු ඇතත් නැතත් දුක්ඛිත සංසාරයක ලැබෙන පුංචි වැලිකට වගේ નિરර්ථක નિરර්ථක දේවල් හින්දා බුද්ධ ශාසනයක පින්නතුනේ පහුවෙච්ච ශ්‍රාවකෙක් පෙරදිච්ච ශ්‍රාවකෙක් වෙන්න එපා. මෙතනදී අප්‍රමාදී වෙන්න. මේ මොහොත දුර්ලභයි. මේ මොහොත ලබන එක නැවත දුෂ්කරයි. මේ මොහොත ආරක්ෂා කරගන්න රැකගන්න හැම දිනාටම සිත් පහළ වේවා සියලු දෙනාගේ ජීවිත කුසලයෙන්ම පිරේවා හැම දිනාට උතුම් නිවන පිණිස දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා අද මේ දේශනාවේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නට යෙදුනේ මහනුවර අනගාരിക ධර්ම පාලනාවතේ අංක 117න් 14 ලිපිනයෙහි පදිංචි පින්වත් කල්යාණී ජයසේකර දියණිය මාලත් ජයසේකර බෑණනුවන් සහ මලිත් ජයසේකර මුණුපුරා ඇතුළු පින්වන්ත දූ පුතුන් සහ ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ හඟුරංකිත විසූ වෙළඳ ව්‍යාපාරික විමලසේන විජේවන්ත පියතුමා නිදන ප්‍රාප්තව දෙදස් විශ්ස වර්ෂයෙහි නොවැම්බර් මස විසිවන දිනට වසර විසිහතරක් කිරීම නිමිති කරගෙන. ඒ පියතුමන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. හඟුරංකිත විසූ විමලා හෙට්ටියා රච්චිමෑණියන්ට හඟුරංකිත දියතිලක නිවසේ විසූ විශ්‍රාමලත් වාරිමාර්ග ඉංජිනේරු ජේ.බී.ඒ. ජයසේකර පියතුමාට ජයසේකර සුබසිංහ විජේසිංහ විජේකෝන් අබේසිංහ සහ රණසිංහ යන පවුල්වල මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට රට වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට දේශනාවට සහභාගී වූ හා ශ්‍රවණය කරන සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ මිය පරලොව ගිය සියලු දෙනාටම පිංපෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හදිසි ශල්්‍ය කර්මයකට භාජනය වූ නන්දනී සුභසිංහ සොහොයුරියට ඉක්මන් සුව මේ කුසල බලයෙන් ලැබේවා කියලා සිත පතනවා. පවුලේ සියලු දරුවන්ගේ අධ්‍යයන කටයුතු රැකියා කටයුතු එමෙන්ම ඉදිරි අනාගතය ਸਰවාකාරින් වාසනාවන්ත වේවා කියලා ආශිර්වාද කරනවා සුජීවත් වාසය කරන දිය තිලක නිවසේ මාලා ජයසේකර සහ මාතර පාලටුවේ නන්දාවතී ජයසිංහ යන මව්වරුන් ඇතුළු පවුල්වල සියලු දෙනාටම ඒ වගේම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ශාසන පිළිවෙත් පුරා ගන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාස්ත්‍රපති රාජකීය පඬිත නම කියන්නට අවසරයි. මඩදෙණියේ පුඤ්ඤරතන ගෞරවනීය නායක මාහිමියන් වහන්සේට ආචාර්ය රාජකීය පඬිත හිඟුල්වල පියරතන ස්වාමීන් වහන්සේට පරිවිනාචාර්ය මඩදිනී ධම්ම දජ ස්වාමීන් වහන්සේට ඒ වගේම සියඹලාගොඩ තුසිතනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට සිත් පතනවා ආබාධිත වූ සියලු රණවිරුවන්ටත් කොරෝනා වසංගතයට ගොදුරුව සිටින සියලු රෝගීන්ටත් ඉක්මන් සුව පතනවා ඒ වගේම දේශනාවට සහභාගී වූ හා ශ්‍රවණය කරන සියලු ඥාත හිත මිත්‍රාදීන්ටත් පවුල්වල සියලු දෙනාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස්කරගත් උදාාර්ථර කුසල් නමින් මියගේ සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාධු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු ලොව සසුන සුරකින සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පිං ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පිං අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමවන නම් මහ සයුර කෙලවර කොට ඇති ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු